අපි දන්නවනේ සීලයෙන් කිසිත් උපකාර වෙන්නේ සමාධියට භාවනාවට නේද? එතකොට මේ සීලය හරියට සම්පූර්ණ වුණාම භාවනා කරන එක අපහසු නෑ. සීලය අඩුවෙන් හින්දායි ඔය භවනා කරන කේ අපහසුකම තියෙන්නේ. සීලේ අඩුව කියනකොට එතන මේ උකුල දැන් සමාදන් වෙච්ච සීලේ අඩුවක් කියන එක නෙමෙයි. අපි තුන් දැන් කාල හතරක් එකතු වුණාම රාත් වෙලා නේද? ඒකේ සීලය කියන සම්පූර්ණ කාරණා හතරක් තියෙනවා. ප්‍රාථමික සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රතිසංවිත සීලය කියලා. එහෙනම් දැන් අපි මේ සමාදන් වෙන්නේ රාත්‍රියේ එක කාලයක් මේ කියන්නේ. ඒ කියන්නේ අපි පන්සිල් ගන්න එක ආජීවස්තම සීලය, උපෝසත සීලය, සාමනේද සීලය, උපසම්පද සීලය කියන මේ සීල ඔක්කොම වටින්නේ ඔය සීල් හතර ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන කොටසට. ඊට පස්සේ මේ සීලයට අමතරව තව තමන්ගා තියෙන ඉන්ද්‍රිය සංවර සීලය කියන එක. ඉන්ද්‍රිය සංවර සීලය මේ හිත හදාගන්න භවනා කරන කෙනාට ගොඩාක් උපකාරක ධර්මයක්. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ චක්කුණ රූපන් දිස්සා නිමිත්ත කායෝ ඥානුපෙන් ජනකායේ යත්වාදිකරණ වෙන චක්ඛින්ජ මසංගතං විහරන්තං අවිච්ඡා ධම්මස්ස පාපක අකුසල ධම්මා අන්වසයෙන් තස සංගුරය පටිපච්චති රක්කත චක්ඛින්ජ චක්ඛින්ජ සංගුරං ආපච්චති ඒ කියන්නේ එහෙන් රූප දැකලා ලෝභ දේශ නැත්නම් අවිච්ඡා දුමස් ලෝභ දේශ පාපක අකුසල ධර්මය උපදීනම් ඒබඳු විදිහට ඇහෙන් නිමිති ගන්න එපා. ඇහ සංවර කරගන්න කියනවා. කියන්නේ ඇහ දෙකට බෙදා ගන්න වෙනවා ටිකක්. එකලා හදා ගන්න වෙනවා. යම් රූපයක් බලනකොට ලෝභ, දේශ, මෝහ කියන අකුසල ධර්ම උපදින්න උපන්නික වැඩෙන්න හේතු නම් ඒබඳු රූප නිවන් දකින්න කැමති කෙනා හිතා මතාම බලන එක ටිකක් අඩු කරගන්න නවත්ත ගන්න වෙනවා. යම් රූපයක් එහෙන් බලනකොට ලෝභ දේ සමෝහ කුසල ධර්ම දුර වෙලා ලෝභ දේ සමෝහ ධර්ම කියන කුසල ධර්මයට උපකාර වෙන නිබඳ රූප බලනවා කියන විදිහට ඇහෙන් දකින රූපය දෙකට බෙදාගත යුතුයි. ශබ්ද ඇහෙනත් එහෙමයි. ගන්ධ සුවඳ දැනීමත් රස විඳීමත් ස්පර්ශ විඳීමත් එතකොට සිතෙන් අරමුණු සිහි ගෙවීම විශේෂයෙන්ම වැදගත් වෙනවා එතන මනසින් යම් යම් ධර්මතාවයන් සිහි කරනකොට තමන් පුළුවන් තරම් වග බලා ගන්න වෙනවා ලෝභ දේශ මොහ අකුසල ධර්ම හිතලා පුළුවන් තරම් හිතන ගතිය සිහි කරන ගතිය නැති කරලා පුළුවන් තරම් අලෝභ දේශ මොහ කියන කුසල ධර්මයන් මනසින් සිහි කරනවා කියන ටික අර ස්පර්ශ ආයතන පහටම වඩා ටිකක් අවධානයෙන් අවධානයෙන් ඉන්නම ඕන එතන තමයි මන ආයතන. මොකද ස්පර්ශ ආයතන පහට අරමුණු හම්බෙනකොට ඉදිරිපත් වෙන න්‍යාය නිසා. ඒ නිසා ඒ විදිහට ස්පර්ශ ආයතන හයේ සේවනයේ කටයුතු නොකටයුතු ඇසුරු කටයුතු නොකටයුතු අරමුණු දෙකට බෙදාගෙන කෙලස් ඇතිවෙන්න හිත ටික අතහැරලා ඒතර කෙලස් ගෙවා ගන්න ලියා ගන්න පහසු ටික පුළුවන් තරම් ගන්නවා කියන තැනකින් උත්සාහවත් වෙන එකත් එයාගේ සීලය. ඊට පස්සේ ආජීවපාර සුද්ධ සීලය කියලා කියනවා. යම් කර්මාන්තයක් කරනකොට තමන්ටත් අවඩක් නොවන අනුන්ටත් අවඩක් නොවන තමන්ගේ හිතට දොස් නොකියන අනුන්ගේ හිතට දොස් නොකියන කර්මාන්තයක් කරනවා නම් ඒක හිත හදාගන්න පහසුයි. එතකොට විස වර්ගමත්යෙන් මේ වගේ දේවල් වලින් බලදානකින් සත්‍ය නැතින වගේ දේවල් අතරලා නිවැරදි ජීවිතාවක් ගන්නවන එකත් හොඳයි. එතකොට සත්‍ය සංයත සීලය කියලා කියන්නේ දැන් ස්වාමීන් වහන්සේලා චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස කියන මේ ධර්මතා හතර ඒව ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව ආදීන දකින මනසෙන් පරිහරණය කරන එක. ඒකම දීපිනුතුන්ට කියලා නෑ ඒ දීපිනුතුන්ට ඒකයි. තමන්ම තමයි හරි හම්බ කරන්නේ ඒක ඇත්ත වෙන්න පුළුවන්. තුක්මහන්ජියෙන් තමයි හරි හම්බ කරන්නේ. නමුත් ඒ හම්බ කරන දේ තුළ ඕනෑමට වඩා මනස ඇලෙන්න බැඳෙන්න නොදී ඒකේ ආදීනව දකින නිස්සාරණ ආදීන අසුර කරන්න කියන එක තමයි ධර්මයේ පෙන්වන්නේ. ප්‍රත්‍ය සම්නිස්සීලයේ. ඒක අපි කියන ගයක් හැදුවොත් මේ ඉස්සෙල්ල මේකේ කෙරෙන වැඩේ මොකද්ද කියලා බලන්නකෝ. දැන් ස්වන්නසලට කියන්නේ ඒක. සීතස පටිඝාතය, උන්නස පටිඝාතය, දන්ස මක්ස වාතා, තපකදින තප සම්පස්ථාන පටිඝාත. එහෙම ඒකෙන් කරන අර්ථය බලුවහම අපි කරන එකට යන්නේ. අනිත් කෙනා හිත තුනකට ගියක් කරන්න යන්නේ අපිට ලෝකේ වැඩක් නැහැ මේ අවුරුදු 50ක ඇතුළත කොහොම හරි සසරෙන් එතර වෙන්න ඕන කියන තැනක මිසක මේ අවුරුදු 50 දී එහා මාත් මම තරද කරුවොත් කියන කමකින් කමන්නේ මට එතනින් අල්පේච්ච වෙලා සසර ගෙවා ගන්න පැත්තට මනස දෙහා ගන්න පුළුවන් මම හැමදාම සසර දිනුම් කියන තැනකින් හිතන්න පුළුවන් ඒ නිසා ගියක් හදනකොට උනත් ගෙදරකින් උනත් කරන්න ගියක් හදාගෙන කරන්නේ මොකටද අපි? ඇත්තට සීතෙන් බේරෙන්න, උස්නෙන් බේරෙන්න, මැෂින් දුරවන්නේ, අවුලෙන්, වැස්සෙන් මේ වගේ දේවල් වලින් ස්පර්ශ වෙන බේරෙන්න නේද මේක අන්තිමට කළා කියන්නේ. මේ ටික අපිට වෙනවා නම් කියන වගේ තැනකින් හිතා ගන්න පුළුවන්. එතකොට කඳින්න කියන්නේ අපිට සීතස්ස ප්‍රතිඝාතය උන්නස් ප්‍රතිඝාතය දන්සමක් සවාතාතව සතුටින් සත් සම්පස්සනම් ප්‍රතිඝාතය යාවදේ හෙලිකෝපන පටිච්චාසනත්ත ඒ කියන්නේ සීත නැසීම උෂ්ණ නැසීම නැසී මදුව උසුලන් ආදී ස්පර්ශෙන් දේවීම නිසා එතකොට ශරීරයේ වසා නොගත්තාම ලැජ්ජාවෙන ස්ථානයන් වසා ගැනීම නිසා මේ වගේ එකකට නේද අන්තිමට කවුරු මොන විදිහට අඳිනවා කියලා තැඳුමක් අඳින්නේ කියන තැනකින් ඒකේ අර්ථය දැනගන්න කියලා ඊට පස්සේ ආහාර පාන ගත්තා. එන්නේව දවායන මදායන මණ්ඩායන විපුරුෂනාය ආවදී මස කායස තිත්‍යායපනයි. එතකොට මේක ක්‍රීඩා කරන්නව මත වැඩිම පිණිස බලය වැඩිම පිණිස අලංකාර නෙමෙයි මේ ජීවත් වෙන්නනේ මේ ආහාර ගන්න කියන වගේ දැනගන්න. ඈ එතකොට බෙහෙත් ටිකක් ගත්තත් එහෙමයි. ඊට පස්සේ උපන්න භෝගේ මනස බැඳෙන්න නොදී ඇලෙන්න නොදී ආදීනව දකින මේ හැම දෙයකින්ම අපි කවදාහරි දවසක වෙන වෙනවා මේවෙන් අපිට වෙන වෙන්න වෙනවා නේද? සබ්බේහි මේ කීහි මනාපේ ඥානා භව විනා භවෝති. යම් තාක් ප්‍රියෝ මනාපෝ දේවල් තියෙන ඒ හැම දෙයකින්ම වෙන වෙන්න වෙනවා නේද කියලා මෙනෙහි කරන්න කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් හරි හම්බ කරන දේ දීමට සේතු අත්‍යත් අනින්ටත් අයිති කියන තැනක හිතල ඡාගශීලීව කටයුතු කරන්න. ඒකේ මසුරු මල්ලේ දැඳෙන්න නොදී කටයුතු කරන්න කියලා මෙන්න මේක කියන්නේ අපි නොදන්නවාට අර කාන්තමක් ඇදගෙන ඇදගෙන කාන්තමක ඉන්නවා වගේ මේ බහුතිකයට අපේ සිත් ඇදීගෙන ඉන්න ගතිය ඔය වගේ නුවණ මෙනෙහි කිරීමෙන් අතහරින්න පුළුවන් ටිකක්. අධ්‍යයන. ඒකත් මේ මනස සංවර වෙන්න හේතුව. මොකද සිත් එක එක දේවල් වලට තදින් බැඳලා තියෙනකොට හිතේ ස්වභාවය ඒවම අරමුණු කරන එක. ඒක අතහරින්න අතහරින්න ඒව ලෙහෙම ලෙහෙම අර මෙනෙහි කරන හිත ඒව සිහි කරන ගතිය හිතේ තියෙන අඩු වෙනවා. ඒ නිසා සීලය කියනකොට අපේ හිතේ නැති වුණාට කෙවල් දරවලදී මේ මේ විදිහේ වැඩ පිළිවෙලක් කරන්න ඕනේ. දහම පෙන්වන්නේ ඇත්තටම සමාධියට කමතහනක් නැහැ. සීලයෙන් එක විතර සමාධි සංවර්ධනික සීලය හරියට සීලය රැක්කොත් හොඳට බලන්න. දැන් මේ විදිහට අපිට අත්‍යවිතරාදී තෝරන ජවල් වල ඉන්නකොට සමහර විටක කරගෙන පන්සිල් ටික තිබුණා. ඈ අකුසල වෙන ටික අතහැරලා තියෙනවා. දැන් ඔක තියෙනවා කම්මවච්ච සහ ප්‍රත්‍යක්ෂ වච්ච කියලා දෙකක්. අපි කියන්නේ සත්තු මරණ තැනද රහඳර පානය කරන තැන දක්වා මේවට අකුසල කර්මම සිද්ධ වෙන වරදක් කර්ම. හැබැයි වැරදි කර්ම ඔක්කොම ගත්තහම මේ කියන වැරදි ඔක්කොම කර්ම නෙමෙයි. කර්ම ඔක්කොම වැරදි. දැන් මේක කර්මයක්. නමුත් සමහර තැන් තියෙන හරම වැරදි නෙමෙයි. වැරදි කාරම නෙමෙයි. දැන් අපි කියන්නේ රජයෙන් ඔය රතු ලයිට් එක දැම්මහම ගියොත් ඒක වරදක්. නමුත් ඒක අකුසල කර්මයක් නෙවෙයි. හරකෙක් කරුවොත් බලපත්‍ය කරන වරදක් නැහැ. ඒක කර්මයක්. නේද? වැරදි වෙන ඔක්කොම කර්ම නේ කර්ම ඔක්කොම වැරදි නෑ වැරදි සහ කර්ම කියලා දෙකක් තියෙනවා අර්ග ප්‍රඥාවක් කියලා අර සතු ලයිට් එක දාලා තියෙනලට වාහනේ යන්න එපා කියලා ගියොත් ඒක වරදක්ද නැන්නේ වරදක් වරදක් කියලා අකුසලන්නේ ඒ වගේ විකාල භෝජනාව නච්ච ගීත වාදිත සුඛ දර්ශන මාලා ගන්ත උච්චාසයන මහසයන ජාත රූප රජිත වරදක් හැබැයි අකුසල කර්ම නෙමෙයි ඒක ප්‍රඥප්තියට වචයක්. ඒක ලොකු හානියක් නෙවෙයි. නමුත් ඒක සීලයට හිත සමාධි කරගන්න ගොඩාක් උපකාරයි. ඒ නිසා දිහි කෙනාට මනසින් කියන තැනින් කතාවන්නේ අර ටිකකට මෙන්න මේ ටික කර්ම වෙනවා. මේ ටික බලපන්. ඒක මේ ප්‍රමාණය විතර කදිස්සි යපුණත් එයාගේ ප්‍රාථමික සංවර සීලේ පිළිගන්නවා. තේරුණා නේද? එතකොට එයාට නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා පංසල් කියන ටිකේදී අපි හරියට ඒ ටික ගත්තාම හරි හැබැයි පංසල් කියන එකේදී අපිට හොඳ හයියක් තියෙන්න ඕනේ. හයියක් තියෙන්න ඕනේ කියලා කියන්නේ ඒක සමාතන් වුණොත් උනාම තමයි. අපි කියමු ඒ සීල කැඩෙන අවස්ථාව හම්බුනොත් හම්බු දෙච්ච කැඩෙන නැත්නම් තමයි සීල කැඩෙනවා කියලා කියන්නේ. මම වෙලාවක මතක් කරන සීලය කියන්නේ මොකද්ද? සීලය කියන හේතුව මොකද්ද කියන එක. එතකොට දැන් අපි කියමු සත්තු මරන්නේ නැහැ හැබැයි. සමතන් වෙනවා. හැබැයි හැමදාම සීකලේ දකින්න. ඒකත් හදිසියේ නෛත්‍යනිකාව එවලාට ගහලා මරනවා නම් අපි අපේ චින්තන රකින්න කෙනෙක් නෙමෙයි. නමුත් ආයතන ආපුල මරන්න පුළුවන් කීයකට තියා මරන්න බෑ කිසිකට තින්නකට දාව කොහෙන්ද දාන්නේ මගේ ළමයට කරදරයක් කිව්වද අපිට කරදරයක් කිව්වද මෝ ආයේ ඒක මරන්න ඕන වගේ දෙයක්කින් හිතනවනම් එයා සීල රකින්න ගන්නේ සීල රකින්න කියලා කියන්නේ ඒක කාරණාවකට ඉතින් ඒක කරන්න පුළුවන්කම් ඒක සමහරට ජීවිතේට ලොකු හයියක් අපි උදාහරණයක් කියමු දැන් ඉතාම තුප්පත් මිනිසෙක් මේ රස්සාවක් නැහැ ගෑනු දරුවෝ ගෙදර වේල් ගානකින් ළමයි කාලා නැහැ කන්න බොන්න නැතුව ළමයි වමනේ දදා කලන්තේ වැටිලා කෑමක් මොකුත් නැහැ මේ මිනිස්සයා යනවා යනකොට මොනවහරි ඉගෙන යන්නේ ටිකකට ගෙදර ඉස්සරහ තියෙන රස්සාව බඩුවකට තියෙන බුතෝක අනිත් කියන්නේ කවුරුවත් නැහැ දන්නවා මෙයා අන්නේ ළමයිම හොඳට බඩගින්න වේල් ගානකින් කාලත් නැහැ ඒ දැනට මේ කරගෙන කියලා ළමයිට කාඩ දෙන්න පුළුවන් නමුත් නෑ. මට මගේ ළමයි හදිස්සියෙන් මැරුණත් මට තමයි මම මේ ශ්‍රීපදේ කඩන්නේ. කියන තැනකින් එයාට හිතා ගන්න පුළුවන් නම් අන්න හරියටම සිල්වත් ඒ සීල රකින්න කෙනා. පන්දල් රකින්නකොට අන්න එහෙම බලයක් තියෙනවා එයාට ඒක අතිස්ථානයක් කරන තරම් බලවත් එකක්. සත්‍යක්‍රියාව කරන තරම් බලවත් එකක් පන්සිල් කියන එක. ජීවිතයට විශාල රැකවරණයක් ලබා දෙන එකක්. අපි ওই පද ටිකකින් සමාදන් වෙලා හිටියට ඕක මහ විශාල අර්ථයක් තියෙන තැනක් සම්සිල් කියන ටික හරියට. ඒක රකින්න ලොකු හයියක් තියෙනවා. ඒ හින්දා පන්සල් රකිනවා නම් හොඳටම ඇති යාට පුළුවන් නිවන් දකින්න කියන දැනක් තියෙනවා. එතකොට ඒකම එයා ගෙදර දොරේදී පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. තමන්ගේ දොස් නොකියන අහිංසක රස්සාවකුත් තෝරගන්න. හම්බ වෙන භෝගෙන්ගේ ඕනෑවට බැඳෙන්නේ නැතුව නුවණින් සලකලා කටයුතු කරනකොට හිතෙනවාද ඔයගොල්ලෝ මේ වගේ වේගකින් අර යකාගේ කම්මල වැඩ කරනවා වගේ වේගකින් සිතුවිලි වැඩ කරනවා කියලා. නෑ මේ වටපිටාව ඕම අඩු වෙනවා. එතකොට මේ භවනා කරනකොට කතාය කරනවා වගේ තියෙනවා නේද? අපිට අර මනසේ අනිත්‍යකයේ අඩුවෙන් හින්දායි මේ අපහසුකම තියෙන්නේ. ඒක සීලය කියනකොට ඒ පැත්ත ගැන ටිකක් හිතලා කටයුතු කරන්න ඕනේ. අනන්ත අපරිමාණ සසරක අපි දුක් විඳය උපදින හැම ජීවිතයකම මේ වගේ මට්ටම හරි ලැබෙනවා නම් දුකක් නොකිය යුතුයි. නමුත් හැමදාම ලැබෙන්නේ නමසාත්ම භාවයේ බොහොම කලාතුරකින් ඒකත් බුද්ධෝත්පාද කාලික ලැබෙනවා කියන එක හිතන්න සමාවෙයි. මනුස්ස ලෝකේ අසත්පුරුෂ සැතර තමයි ගොඩාක් වැඩි අසත් ධර්මයේ තමයි වැඩි ඒ කාලවල අපි උපන් හරක් මරණ දෙනෝ සීන දිවිර උපන්න අපිත් මරන්නේ කරන්නේ ඒක හොරකම් කරන තැනක උපන්න අපිත් කරන්නේ ඒක මාළු වල්ලන තැනක උපන්න අපිත් කරන්නේ ඒක අපි ඊට වඩා දෙයක් ගන්නෑ අපි වෙන ආගමක තියෙන තැනක උපන්න අපිත් කරන්නේ ඒක ඒක මේ සතර භයානක ඒකම අද මෙහෙම වුණාට සසව තිරසනාත්මක ලෝකන්හා මානිතාත්ම ලෝකන්හා කවුරු බේරගන්නේ මම දවසක් දැක්කා කවුරු හරි කෙනෙක් හරකෙකුට පිහියකින් හරි මන්නේකින් හරි පිටට කොටලා ඊට පස්සේ ඒක අර එහෙන් දියෝ කියලා සුදුපත් පමුණු තුවාලි පමුණු ගහලා පිටිනේ තනකොලක කයින කපුට වෙලා කොට කොට අර පමුණු ගන්නවා මේ සතා කෑ හැබ්බරෙනවා වේගෙන් ඉතින් කවුද දෙලෙන් තාන්න එකයි යන්නේ ඈ කවුද මේ වේදනාව නා වේදනාසක තුති දෙන්නේ වේදනාව දැනෙන්නේ නැද්ද ඉතින් අද අපිට මෙහෙම පුළුවන්කම ලැබුණ කෙරෙනක මේ අවස්ථාවෙන් අපි ගොඩ යන්න හැම කෙනෙකු බුද්ධිමත් වෙන්න කියන එක මතක් කරනවා මේ අපිට තියෙන වටපිටාව පෙනෙන්න තියෙන මේ වටපිටාව ජීවිතේ තියෙන හැමදාම සැබෑ තත්ත්වෙ නෙවෙයි කියන එකත් මතක තියාගන්න පින්වතුනි ජීවිතේ කිසිම දෙයක් මේ අවුරුදු 50කට තියලා විතරක්ම ඉන්න එපා. ඒට වඩා හොඳට හිතන්න. සමාජයක් වශයෙන් අපි එකට එකතු වෙලා ඉන්න පිළිවෙල කරනවා, කතා බහ කරනවා, පාටි දානවා, ජීවිතය යථාර්ථය අමතක වෙනවා. ඒ හැම මොහොතකම අපෙන් ගෙවිලා යන්නේ බුද්ධ උත්පාද කාලේ මනුස්ස ජීවිතේ සත්‍යර්මයේ තියෙන වටිනා අවස්ථාව අපේ ජීවිතෙන් ගෙවිලා යනවා. ඒ හින්දා ඒකේ ඔය ඉන්ද්‍රිය සංවරයට හරි අයිති ඒ ටිකේ නිස්සාර භාවය දකින්න ඒකෙදී මන්ත්‍ර විසම ලෝක සමෝ හැතරෙන්න කියලා කියන්නේ යාළු මිත්‍රයන්ගේ තැන් වලට යන්න එපා කියන එක නෙමෙයි යන්න. ගෙනියුණා තමන්ගේ යුතුයකම කරලා පුළුවන් තරම් ඇඟ බෙරගෙන ඉන්න. තමන්ට එහෙම කරුණක් උපන්න කලින් තමන් මේ වගේ විකාර වැඩ කරන්නේ නැතුව දරුවෙකු උපන්දිනේ වෙන්න බුල මොනවාරි තමන්ට කුසල සිද්ධ වෙන හිතට කුසල සිද්ධ වෙන විදිය අරමුණකට යොමු කරවන්න ඕනේ කියන තැනකින් ගන්නවා මිසක අරක ග්‍රහණය කරගන්න නැතුව ඒ වගේ තැනකින් ජීවිතේ හදාගත්තොත් අපිට භාවනා කරනවා කියන එක මේ හිත හදාගන්නවා කියන එක අමාරු එකක් නෙමෙයි ඉතින් අර මම දවල්ත් මතක් කළේ මේ සීලයේ තියෙන්නේ එක තැනක හිටියාම කිසිම අපහසුාවක් වෙහසක් නැතුව තමන්ගේ පාලනය යටතේ තමන්ට කැමති තා කාලයක එක අරමුණක හිත තබා ගන්න උරු කරන එක තමයි සමාධිය කියලා කියන්නේ. එහෙම කළාම තියෙන්නේ මේ හිත හිත වීදුරුවක් වගේ. එන්නේ වීදුරුවේ මොනවා හරි බැඳිලා තියෙනවා නම් දියසෙවල් ඒව පිහින්න පිහින්න බාහිරේ පෙනෙන එක පැහැදිලි වෙනවා වගේ. මේ හිතේ තියෙන කෙලෙස් කසට අඩු වෙන්න අඩු වෙන්න පේනවා. නීවරණ කියන්නේ වෙන කොහොමද තියෙන දේවල් නෙමෙයි. මනසින්ම ඉපදින මනසින්ම අවරාගෙන සිටිනවා පවතින එක පෙන්වන්නේ. දැන් මේ රූපේ කෙස්ලොම් නියත කම්මස් තියෙන කන බොන ආහාරය නෙරලා තියෙන නාම රූප දෙක කියලා බලන් හදුවට පෙන්වන්නේ නෑ පුද්ගලයේ මනුෂ්‍ය කියන චිත්‍ර සටහන නැවිල්ලා ආරක්ෂලා චිත්‍ර සටහනම පේනවා මිසක අපිට වේදනාව බලන්න හැදුවොත් වේදනාව බලන්න හදනකොට කකුලම පේනවා මිසක වේදනාව නිවන ගතිය පෙන්වන්නේ ඒ වගේ තමන්ගේ මනසම දැන් කකුල වේදනාව වෙනවා වේදනාවට කකුල නැහැ කකුල වලට වේදනාවක් නැහැ වේදන ප්‍රශ්න වඩනවා කියනට හරියට වේදනාව කියන ගතිය විතරක් අල්ලගන්න පුළුවන් වෙන්න ඕනේ එතකොට නම් පියට කකුල අප කකුල පේන්නේ හිතට ඒක කියන්නේ නිවර්ණයක් එතකොට අර වේදනාව කියන ගතිය අනිත්‍ය වෙන්නේ. වේදනාව හේන නොදකින් දෙක කකුලේ දක්වම තමයි ප්‍රතිකර්ම කරන්න හදන්නේ. ඒ වගේ හිත නීවරණ ධර්ම අඩු වෙනකොට අඩු වෙනකොට වෙන්නේ හොඳට අර ආවරණය දුර වෙනවා. නීවරණ ධර්ම අඩු වෙනකන් ආවරණය දුර වෙනවා. එතකොට පවතින ස්වභාවය පේනවා. මේ නාම රූප ධර්මයෙන් පේනවා. ඒ නිසා තමයි ওই බුද්ධ ගුණ අසුභේ මරණේ මෛත්‍රිය ආදී හිත එක්තැන වෙන කමතාන කොරන්න කියලා කියන්නේ. ඒ සමත කියලා කියන්නේ විසරුද කැවසුද සංසිඳවන එකට. කවුරු රංගනක ලංකාව අපිට සමත මණ්ඩලයකට යනවා කියන නේද? ඒ ආරවුල් සංසිඳවන්න මේ හිතේ තියෙන ආරවුල් සංසිඳවන්න ධර්ම කමතහන තමයි සමතකම තන කියලා කියන්නේ. ඉතින් ඒ වගේ සමතකම තහනකින් හිත වඩමින් අර වගේ නාම රූප ටික බලන්න. මම දැක්ක දෙන්නෝනේ ගවල් නේද විදර්ශනා කරන්නේ ඇයි කියන එකතු අර්ථ දෙකකට නා පුද්ගලයේ කැටියට දකිනකොට පුද්ගලයේ කැටියට දැකලා පුද්ගල භාවයෙන් දුකක් සිඳිනවා නැවත පුද්ගල භාවයෙන් පිටින් එකක් තාවව කරලා තියෙනවා. එතනින් අද දුක් විඳින අනාගත දුක හුරු කරලා තියෙනවා. එතන ඇත්ත දැක්කහම පුද්ගල භාවයේ එන දුකක් නැහැ. අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා ඇතුළු බඳුන් ටිකක් අතහැරවනවා. ඒ එහෙම වෙන්නේ දැනුම් දුක නැති කරලා මත්තු දුක හදන්න තියෙන කෙලෙසෙත් නැති කරනවා. එහෙම කළා ඇත්ත ඇති හැටි දකින දැන් තමයි මනසගෙන හින්දා ඇත්ත පෙන්වලා ලෝකෙම විතර කරනවා. කියන ටික කරන හින්දා මේ විදර්ශනා කරන්න කියන්නේ. විදර්ශනා කරන්නේ ලෝකෙ කෙලවරට යන යර චිත්තයෙන් කියන තැනට තේරුම් තුනකට විතර නැතුව නැති වෙනවා කියන තැනට එතකොට යම් කිසි සමුදේකම සම්බන්ධ නිරෝධම කියන තැනට විරජා වේතනල ධම්මචක්ම කියලා කියතන. අන්න එතෙන්ට මනස ගන්න විතරයි ඕනේ. එතෙන්ට ගියාම කියනවා එළඹ සිටින තැනට આવහම කියනවා සෝප සෝප විශේෂ නිබ්බාන අනුපාදා පරිනිර්වාණය රහතන් වහන්සේ කියලා කියනවා. දකින්නේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඇත්ත ඇති ඇති ධනිනුන් දකිනුන් දකින දේට සම්බන්ධ වෙනවා. විරත් චිත්තයිත් කිවාස නැවත බාහිර මොළලම සිතින් යුක්ත වුණා. ඊට පස්සේ කෙලෙස් ටික දුරු වෙලා දුක නිරුද්ධ වෙලා පුරාණ කර්මෙන් හටගත්ත මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ටිකේ ජීවත් වෙනවා වර්තමාන දකින්නහන දේවල් වල හටගෙන නිරුද්ධ වෙනවා කියන දර්ශනයකින්. ඊට පස්සේ ජීවිතයේ අන්තිම කාලේ නකොට පුරාණ කර්මෙන් හටගත්ත ටිකක් නැති වෙනවා. මත්තේ ප්‍රතිසන්දි කියන හේතුව නතර කළ ජීවත් වීමයි. තියෙන එකත් අතහැරෙනකොට මතුවට විඥානයගේ පැවැත්මට ආහාර නැති වෙනකොට පහනක් නුන වගේ දීර්යයන් වහන්සේ නිවිලා යනවා. ඉතින් සෝතසෝත නිබ්බාන කියන්නේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙන්න පුළුවන්. පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙන්න පුළුවන්. මෙන්න මේ ඇත්ත දැක්කහම ඔය තැන ඔය දර්ශනේ එක එක ආකාරයෙන් විස්තර කරන එකම තැන මම හිත වෙන ආකාරයෙන් ඔය ශ්‍රාවක නිරෝධය ගැන කියන්න නැතුව දෙට. කියන්නලා ඒ සඳහා මේ කියන්නේ. භාවනා කරන්නේ. එකම තැන විවිධ පැතිකඩවල වෙන හම්බුවේ කියන වෙන එක කඩ කියන වෙන එක කියලා කියන්නේ බා. මේ පොත ඔයගලන්ට මට හදිස්සියේ වීඩියෝ කරලා පෙන්වන්න ඕන. හරියට පෙන්වන්න මට මෙන්න මෙහෙම උදිනුත් පෙන්වන්න වෙයි. මේ පැත්තට කැමරාව ගන්න වෙයි. මේ පැත්තට පෙන්වන්න වෙයි. මේ පැත්තට පෙන්වන්න වෙයි. මෙහෙම හොරස තලව පෙන්වන්න වෙයි. හන්දු ඉදා පොත කියලා පෙන්වන්න පුතේ මේ අත මේ පෙන්වන්නේ. අද පොත කියලා පෙන්වන්න පුතේ මේ දැන් පෙන්වන්නේ කියලා ඔයගොල්ලෝ කියනවා. වැරදි නේ මොකද එකම දේ මේක ඔක්කොම ටික හරියට කරන්න ඕන ඔක්කොම ප්‍රතිපලවලින් මට කරන්න වෙයි නේද එතකොට අපි තේරුම් ගන්නවා මේ එකම දර්ශනය එක තැනින් තුන මොනතරම් ලස්සන දෙන මොනතරම් අද්භූතම දර්ශනයක් කියලා දෙයක කියන උත්තරයක් කියන්නේ අන්තිමට මේක දර්ශන එක එක දර්ශනනේ හඳුන එක එක දර්ශන කියන්නේ වගේ තැනකින් ගන්න එපා මම බොහෝ දේශනා කරලා ඇති ඔයගොල්ලෝ අහලා තියෙනවා නම් අහලා ඇති සමහර විටක එක එක එක එක විදිහට සමාධිත්‍ය කියන අර්ථයෝස ගන්නවා. මොකද මට හිත සමහර අයට හිතෙන්නේ නැති හඳුරිදා කියන එක කඩනවා කියලා කියන්නේ කියලා. නැහැ එකම දේ එක එක පැතිකඩවලින් කියුවාම ඒ දර්ශන තුන ඔක්කොම ගැටලුක තියෙන පොත කියනකොට මේ ඔක්කොම ටික තියෙනවා ඊට පස්සේ ඕගොල්ලෝ අතට එන පොත තාම දැකලා කැමරා වලින් මෙහෙම එක එක පැතිවල තුන ආහොද ඒ පොත මට වන්න කියලා දුන්නාම අතට හම්බ දවසට ඕගොල්ලන්ට ඕන හැඩයකට මේ හැඩ ටිකම එක තියෙනවා නේද අන්න ඒ වගේ එකක් මම කරන්නේ හෙට දවසේදීත් අපි මේ සම්බන්ධව කතා කරමු. ගොඩාක් කරුණු තියෙයි. හරිද? ඔගොල්ලෝ අතේ තමයි තියෙන්නේ මගේ කොච්චර දේවල් ගන්නවද කියන එක මම අසනීප කටි දිහා බලාගෙන කරන අසනීපයක් නැති වුණොත් මමද චුට්ටක මම වෙනින් කාලය කරන්නේ මම කැමති ඔගොල්ලෝ එක මොහොතකට හරි මේ සසරෙන් මිදෙනවාට මේ සසර මෙදින ධර්මයක දෙයක් හරි කියලා දෙන එක මොනතරම් සත්‍යාවද කියන එක මට තේරෙනවා. මම දන්නවා මේ දුක් සාගර සසරෙන් සත්‍යෙන්ද සාපේක්ෂව. හිඳ අපහසු කමනත් ගුණතම අවංකම සහවත්න පින්වතුන්ට තේරෙන යමක් කියලා දෙන්න. ඒ නිසා හැමදෙනාම පුළුවන් තරම් සම්බන්ධ වෙන්න බලන්න. මෙතන තියෙන ප්‍රශ්න ටිකත් අපි ඊට දවසේදී කතා කරමු. මම මේ කටහඬ පොඩ්ඩක් බලාගෙන කටයුතු කරන අපේ මිනිස්සේ ඉදිරිවෙල සරහන් ටික කරගන්න මාරුයි කියන්නේ. අදට අපි වැඩසටහන නවත්තුමු. මම හරි ප්‍රශ්න ගැටලු තිබුණාම අපි කතා කරමු හෙට දවසේදී දවල් දාන්නෙන් පස්සේ මම එකට එන්නේ. ආවහම තුන වෙනකම්ම පැය දෙකක් විතර මොනවද ප්‍රශ්න ගැටලු කතා කරනවා ඒවට උත්තර දෙනවා ඒව සම්පූර්ණ වෙනස් කරමු කියලා දෙනවා. ඒ නිසා මේ ඕගන්න ප්‍රශ්න ගැටළු පොත සාමාන්‍යම නිරන්තරව කරන්නේ පොඩි තුඹු කැලිය අරගෙන ලියලා කෙනා කෙනාගේ ප්‍රශ්න ටික මෙතෙන් කියලා තියෙනවා. ඉතින් පහම එකෙන් දැන් ගාමී අරගෙන නිකන් ඉන්න වෙලාවේදී එක වෙනකම් තම තමන්ගේ ප්‍රශ්න ගැටළු තියෙන ඒවා ලියන මේකෙන් කියන මම කතා කරනවා මේක කොහොමද කතා කරනවා. සැබවින් මෙහෙම කර්මාවක මතක් කරනවා අපි අහන ප්‍රශ්නේ අනිත් බොහෝ දෙනෙකුට හිතේ සියයක් වෙනවා නම් හොඳයි. අපි හැමෝටම නිවන පිණිස පවතින එකක් වෙනවා නම් හොඳයි. මොකද ඒකේ ලොකු අර්ථයක් එන එක සමහර විට ලෝකයේ චෝටි කරුණු හාමුදුරනේ ගෙදර බුදු පහන්තියන් හොඳයි. මේ අහන ලිස්ට් එකක් තියෙනවා. කුසලයේ කුසලයේ දෙකක්ද? මස් මාළු කන්න හොඳයිද? ඒ ඔයගේ ලිස්ට් එකක් තියෙනවා. ඒක මම කියන්නේ ඕව අහන්න නැතුව ප්‍රශ්නයක් නෙමෙයි මට උත්තර දෙන්න බැරි කම නෙමෙයි කාලය අපිට අපරාදේ. ඉතින් අපි මොනවා හරි අහන ප්‍රශ්නයක් අනිත් අයට උපකාර වෙන විදිහේ නිවන් දකින විදිහේ හිත වෙන විදිහේ ප්‍රශ්නම අහනවන හොඳ වෙයි කියන කාරණා මතක කරන මොකද මට තව කියලා දෙන්න වටිනා කරුණක් දෙකක් තියෙනවා. දැන් මම ওই රූප ගැන කියවට හරියට මම කලේ නෑ රූපේ පිළිසින් දකින්න නම් රූප 28ක් පහල තියෙනවා නේද? මේ රූප 28ම හරියට තේරුනහමයි මේ රූපයේ පිළිබඳ තියෙන මෝහය යන්නේ. ඒ විශේෂම දේ තමයි සුකුම රූප 14ක් කියලා තියෙනවා. 24ක් තියෙන 24න් සුකුම රූප 14ක් කියලා ඉතාලි මේන් ටිකක් මම ඔයාලට කිව්වේ. ඒකේ තව තියෙනවා ජීවිතයේ රූපේ කොට ඒ රූප ටික පින ওই ටිකක් අපි ඉගෙන ගත්තාම මේ රූපේ මෝහය අඩු වෙන්නේ. නැත්නම් අපි නොදන්නවා නම් කනගුණ ආහාර නැතිව තියෙන කැටියෙන් නේද කන්නක් තියෙන්නේ කියලා දන්නවා. මේක කොහොම කැලි කැලි තියෙනවා කෙනෙක් මේ කියලා දන්නවා. නමුත් යනවා එනවා කියන ක්‍රියාකාරකම් ටිකත් එක්ක මේ පුද්ගල භාවය දුරු නොවෙන්නේ ඒක පුද්ගල භාවය ඇති වෙන්නේ ඒ මහ භූත රූපයට ගෙట్లా තියෙන සියුම් ධර්මතාව ටික දන්නේ අපි. අර චන්දු පුරුෂයන් විදිහට ඒක දන්නතෝ වගේ ඒ සියුම් ධර්මතාව ටික නොදන්නකත් මේ රූපේ රැවටෙන හේතුයි. ඉතින් ඒ ටික උගන්වන්න තියෙනවා තව සත්‍ය මේ මොකක්ද සත්‍ය විසුද්ධිය ගැන කියලා දෙන්න ඕනකම තියෙනවා. පටිච්ච සම්පදායේ තව ඔය සිවුම් ධර්මතා ටිකක් තියෙනවා මේ කියලා දෙන්න විශේෂ කරුණු ටිකුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඉලෙල වෙන විදිහට අපි කරමු. අද ඉන්න අපි සිල් පාරණ කරන්නේ